සම්මලෝකාධිපන්තේන සෝතාපට්ටි ඵලං වරන්ති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාථ පින්ඩලේ සිටුනි වෙතේදී දේශනා කළ ගාථාවක් කතං යා ඒක රාජ්‍යේන සද්දස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි ඵලං වර සතර මහා දීපයේ සහිත මහා පෘථිවියට අධිපතිව චක්‍රවර්ත රාජ්‍ය ලැබනවට වඩා සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි දෙදොල්ලෝට අධිපතිව චක්‍ර දිව්‍ය රාජ සම්පන්න ලැබනවට වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි මුළු ලෝකයේ අධිපතිව ඇඟිල්ලකින් දහසක් ලෝක ධාතු බබළුවනේ ආලෝකන බ්‍රහ්මරාජ සම්පත්තිය ලැබනවට වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන ගාථාවේ තේරුමයි. අනාථ පින්මේ සිටුවරයා බුද්ධාසනයේ අග්‍රදායක තුමා. එතුමාගේ නිවසේ දීදරු හේලක සේනිකාව පවා ධර්මාඥානී භාවනාඥානී දිනු කරගත් අයයි. දහස් ගණන් සේවක සේවිකාව එතුමාගේ ආයතනවල කටයුතු කළා. සමහර විට දැසුදක් කම්කරුවෝ පවා පුදුමාකාර ධර්මඥානය කියලා දාටපත් වුණා. එක්තරා පුන්නා කියලා දාසියක් අනාථපිණ්ඩික සිටුවරයා කනගාටුවෙන් ඉන්න වෙලාවට මොකද ස්වාමීන් කනගාටුවෙන් ඉන්නේ. එසේ පුන්නාලේනි අපේ බුදුරජාණන් වහන්සේ වස්තිවර වෙලා මේ දක්ෂිණාගිරියට වඩින්න යන බොහෝ කාලෙකින් අපට දකින්නේ නැති නිසා මම ආරාධනා කළා නවත්ත ගන්න ආරාධනේ පිළිගන්නේ මට ඒක කනගාටුයි කියලා. එසේනම් ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ නවත්ත ගන්නද? හොඳයි පුණ්‍යයි නවත්ත ගත්තොත් ඔබ දාසත්වයෙන් මුදවනවා කියලා. පුණ්‍ය ගියා. බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස දැන් ජේතවනාරාමයෙන් පිටත් මේ වදිනවා. ඉස්සරහට ගිහින් වැළඳා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අතට දාසයක් භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරි පාරමාසයක් මෙම ස්ථානයේ වැඩ ඉන්නාසේක් නම් මම දාසත්වයෙන් මිදලා නිතිපංසයේ සෝයාසිතේ රකිමින් මගේ සසර කෙටි කරගන්න මම වෑයම් කරනවා ස්වාමීනි අසරණවට අනුකම්පාවෙන් ඉදිරි මාස හතරක් මේ ජේතවනාරාමයේ වැඩ ඉන්නසේක්වා කියලා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා සිටුවරයා මේ 16 නිදහස් කළා. මෙතුමිය කල්පනා කළා නිතිපන්තියේ පොයාපසේ විතරක් නෙමෙයි මම නෛෂ්ක්‍රාම නිවාසයෙන් පැවිදි වන්නේ කියලා මේ නිසාත් මේ පැවිදි වෙලා ඒ හාර මාසය ඇතුළත සෝවාන් මඟඵල නිවන් ලැබුණා. තව එක 16ක් අතිරවතේ ගංගාවේ වතුර ගේන්න යනකොට දැක්කා නිතර නිතර බ්‍රාහ්මණේ දිනපතා දවස් 3 වරක් බැගින් මේ වතුරේ ගිහිලා දානවා. මේ දාසේ ඇසුවා සමාවෙන්න ස්වාමීන් මොකද මේ දිනපතා නම් මේ දවස් තුනේට කිව්වා මේ පින්නට දරුව මම මේ කවුරෝදනවානේ අපේ ආගමේ හැටියට මේ වතුර නෑවනව පවුලේ දෙනවා දවස් තුන් වරක් මම පවුරෝදලා පිළිතු දෙනවා එතකොට මේ දාසේ කියනවා මේ සිටුමාගේ දාසේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දවස් තුන් විතක්නේ වතුර නාලා පවුරෝදන්නේ මේ වතුරේ ඉපදිලා වතුරේම ජීවත් වෙන මේ මස් කටුරුවන්ගේ පවු නෑනේ. ඒත් ඔබ වහන්සේට වඩා පිරිසුදු ඇති නේද කිව්වා. ඒතකොට මේ බ්‍රාහ්මණයාද නෝනව දුන වරාම ගොඩ වෙලා ඔබ මගේ කල්යාණ මිත්‍රයෙක්. ඔබ මට දුන්න වටිනා උපදේශයක්. මම දැන් තේරුම් ගත්ත මේ වතුරේ නෑ මේ පවුනේ දෙන්නේ නෑ කියලා. තුන්න මේ දාසිය ජීවා ස්වාමීන් වහන්සේ ජේතවනාරාමයේ සම්ම බුදුරජාණන් වහන්සේ අදින්න උපදේශක් ලබා ගන්න කිව්වා. බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදුබණ අහලා සෝවාන් මඟ පරිණිවන් කියලා. මේ තරම් මේ කිතුවරයාගේ දේශ වාසයේ සියලුම දෙනා බොහොම ධර්මාඥානය ඇතියයි. කිතුවරයාගේ දූ දරුවෝ ඔක්කොම මාර්ගඵල ලැබුවා. හැබැයි එකම එක පුතේ සිටියා කාල කුමාරයා කියලා දෙලිසෙල්ලමේම කාලය ගෙව බණ අහන්නේ නේ ගංගන්දල් දෙදන් දෙන්නේ නේ දෙල්ලමෙන් කාලය ගෙව. සිටුවරයාට ඕන වුණා මේ දරුවාටත් මේ නිවන රටේ ගෙවන්න. පෝය හිතාගෙන දාස්ම කිව්වා දරුව එක පෝය. ජේතවනාරාමයට ගිහිලා අටසිය සමාදන් ඉඳලා ආවොත් මම දෙනවා රන්පාවුළු 100ක් ඇරි. ඉන්නේ තරම ළමයා කරුණා. පෝයට ගිහින් සිල් අරගෙන ධර්මාසනයට හොඳව නිදාගෙන ඉඳලා කවුරුදා ගෙදර උදේම ආවා. ඇවිල්ලා කෑමට අසුසෙස්ලෙල්ලි එතන ගිසල්ලා. ඉතින් රන්පාවුළු 100ක් දුන්නා. සිටුවරයා තේරුම් ගත්ත මේ දරුවා මුදල් වලට කැමති. මුදල් වලින් පොළඹවාගෙන ආන මේ දරුවාට ධර්ම රත්නය දෙන්නුමි කියලා ඊළඟ පොය දායකට පෙරදා කිව්වා දරුවෙට පොයයි. හෙට සිතනාදන් වෙලා ආවොත් එක බණපදයක් පාඩම් කරගෙන ඉලකට කිව්වොත් මං දෙනවා රංකාවම 18යි. මේ දරුවා කල්පනා කළ හොඳ වාසියක්. බණපදයක් පාඩම් කරන එක මට මොන කඩියක්ද මට පුළුවනි. මම කවදාවත් සෑහි ලබනවා නේද කියලා දාසියව අරගෙන ගිහිල්ලා පෙර දවස් වාගේ ආසනියට නිදා ගන්න නැතුව ඉදිරියට මෙවිල්ල බලනවා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී මුළුල්ලේම ධර්ම දේශනා කළා. මේ දරුවාට ධර්මීය ආબોධ වේවා බණපදයක් මතක මෙහිතාවා කියලා ඒ දරුවා කියන්නේ අධිෂ්ඨාන. මේ දරුවා බණ අහනවා අහනවා අහනවා බණපදයේ හිතේ නැන්නේ නෑ නමුත් ආબોධ වෙන්න පටන් ගත්තා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ආදී තීරම් දස්සයේ මජ්ජේ මග්ගම් විභාවයේ පරිවසානම් නිබ්බානම් ඒතා සතිව සංජිති විශේලා තීරයේ පිළිබඳ විස්තර කරමු ඊළඟ සමාධිය පිළිබඳ විපස්සනා පිළිබඳව අදට නිවන පිළිබඳව විස්තර කරමු මේ විස්තරය අනුපිළිවෙලින් තේලියට තේලියට තේලියට දේශනා කරනකොට මේ දරුවාගේ සමාධි වෙලා විපස්සනා ඥාන වැඩිලා අලියම් වෙනකොට දහසක් නම් ප්‍රතිමන්විත සෝවාන් ඵලයටපත් වෙනවා. එදා මේ දරුවා ඉක්මනින් ගෙදර ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩලා කිව්වා ස්වාමීනි අද අපේ ගෙදර වඩින්න ඕන ගානේ. බුදුරජාණන් වහන්සේ කැමතුණා. ඉතින් මේ කාලේ සුතු කුමාරයා බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන ගෙදර ගියා. ඒ සිටුව එයා ආහාර පාන දාන වස්තු සූදානම් කරන ඉතිය ලංකාවම 1000ක් ලෑස්ති කරන ඉතිය. එදා මේ දරුවා ලංකාවම දිහා බැලුවත් නෑ. සෑම දිහා බැලුවෙත් නෑ. බුදුරජාන් වහන්සේ වඩාන දෝලා ශ්‍රීපතෝ දෝවණය කළ පාත්‍රය දෝවණය කළ දාන විදුවා. වළඳන තා උපස්ථාන කළා. පාත්‍රයේ සෝදලා දීලා සරුවක්යන් වහන්සේගේ කටයුතු අවසන් වුණාට පස්සේ මනහන්න වාඩි වුණා. ඒකෝට මේ සිටුවරයා කිව්වා ස්වාමීනි මම මේ පුතාගේ ලොකු වෙනසක් මට අද තේරෙනවා. මේක පෙරදාසේ නම් ආපු ගමන් මිල්ලේ හොඳයි. තෑගි. අද එයා බලන්නේවත් නෑ. කෑම ගැනවත් ආසාවක් නෑ. අනේ ස්වාමීනි මට ලොකු සන්තෝෂයක් අද වගේ මේ දරුවාගේ ඉරියව්ව මට බොහෝම සතුටුදායකයි. සරුවක් යන වාස දේශනා කළ ඉසේ සිතා නෙමෙයි මේ දරුවාට දෙකක් පිටසකට ලැබුණාට වඩා සපතක් ලැබිලා තියෙනවා. සත්‍ර ජීවරාජ සම්පත් ලැබුණාට වඩා සලිසිල්ලක් ලැබිලා තියෙනවා. දක්මදාන සම්පත්තියට වඩා ශ්‍රේෂ්ඨ වූ දාසක් නැයන් ප්‍රතිමන්විත සෝවාන් ඵලයක් වෙලා තියෙනවා කියලා. මේ කෙනෙකුට කොච්චර සතුටක් ඇද්ද? ඒ වාගේ සතුට වෙන්න පුළුවන් අද කුල දරුවෙක් මහාන වුණා. ඒ දෙමාපියෝ දැන් ඉන්නේ ඇති මෙතන ඒ දෙමව්පියන් නිදන් ඕනේ චක්‍රවර්ති රාජ්‍යයට වඩා ශ්‍රේෂ්ඨ වූ චක්‍ර ජීව රාජ සම්පත්තියට වඩා ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්ම රාජ සම්පත්තියට වඩා ශ්‍රේෂ්ඨ වූ සම්පත්තිය අද අපේ දරුවාට හිමි වුණා නේද කියලා සතුටු වෙනවා දරුවා සෝවාන් වුණා නෙවෙයි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල ලැබෙන ශ්‍රමණ ජීවිතයකපත් වුණා කියන එකයි අදහස් කරන්නේ ඒකේ මුල ආරම්භයේ මේ පූජ්‍ය සූතානාගොඩ සද්දාශිර ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ පසුගිය වස්සාන කාලයේ මාතර විවේක සේනාසනයක පිළාදාමයක වැඩහිටියේ. ඒ කාලේ මේ දරුවා සංඝෝපස්ථාන කරමින් බොහෝ කරුණු දැනගෙන ගෙන බලවත් ශ්‍රද්ධාවෙන් පැවිදි වීමට ඉදිරිපත් වූ දරුවෙක්. අද ඉතින් දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසනේ ඒ ශ්‍රේෂ්ඨ උසම ජීවිතයකට වීමෙන් අනාගතයේදී සතර මඟඵල නිවන් ලබන්න සුදුසු පුණ්‍යාත්මී ජීවිතයකටපත් වුණා කියලා ගුණෝකෝ සැලසෙන්නට ඊළඟට සලකා බලන්නට ඕනේ මේ ධාතාවේ සඳහන් කරන අතර අපි කියුවා දහසක් නයින් ප්‍රතිමාන්විත සෝවාන් ඵලය කියලා. ඒ කොහොමද දහසක් නයින් ප්‍රතිමාන්විත වුණේ සෝවාන් ඵලය? සෝවාන් මාර්ගයේ සතරදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගයේ අරහත් මාර්ගයේ කියන සතර මාර්ග ඥාන ලබන ආකාර දහසක් දහසක් ආකාර දහස් ආකාරයකට තමයි සෝවාන් මාර්ගය ලැබෙන්නේ. ඒ නිසා ඵලයට දහසක් ණය ප්‍රතිමන්දිත සෝවාන් ඵලය කියනවා. දහසක් ණය කියන්නේ මෙහෙමයි. සෝවාන් මාර්ගයේ ලබන ඥානයේ ආර්යයන් වහන්සේ ක්‍රම 18න් විතර මේකේ සෝවාන් වෙයි. අපි සලකා බලන්නට ඕනේ මේ සෝවාන් ආදී මාර්ග සතරට නම් තියෙනවා දෙකක් දෙකක් බැගින්. ශුන්‍යත මාර්ගයේ අපනේත මාර්ගයේ තියෙනවා. ශුන්‍යත මාර්ගයේ අපනේත මාර්ගයේ වශයෙන් සෝවාන් මාර්ගය සඳහා ධ්‍යාන වැඩි මේ දෙකක් තියෙනවා. ධ්‍යාන දෙකක් තියෙනවා. ශුන්‍යත ධ්‍යාන අපනේත ධ්‍යාන කියලා. ඊළඟට මේ සුන්නත ධ්‍යාන අපහිත ධ්‍යාන කියන දෙක පටිපදා හතරෙන් වැඩි වෙනවා. ඒකවට අටක් වෙනවා. පටිපදා හතරේ නැතිව සුද්ධිත වශයෙන් ගත දෙකක් එක 10ක් වෙනවා. අන්න පළමුවෙන් 10ට බෙදුණා. සුද්ධිත ශුන්‍යතා සුද්ධිත පත්මේ අපනිත කියන වශයෙන් ඉස්සෙල්ලා දෙකයි. ඊළඟ ප්‍රතිපදා හතරක් තියෙනවා මම අද ප්‍රතිපදා හතර කිව්වේ දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දණ්ඩා විඤ්ඤා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා පටිපදා හතරක් තියෙනවා දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා කියන්නේ පූර්ව ජාතේහි දාන සීල සමත භාවනා වැඩියෙන් වරද නැහැ ඒ කුසල් වැඩියෙන් රැස් කරගෙන නැහැ දාන සීල සමත භාවනා. ඒවා වැඩියෙන් වඩලා නැති නිසා මේ අධිගම ලැබෙන ජාතියේදී බොහෝම දුක්කේ වෙහෙසින් මහන්සියේ පිළිවෙත් පුරන්න වෙනවා. ඒසා මඟඵල නිවන් සඳහා පිළිවෙත් කිරීම දුකේ කරන්න වීම දුක්ඛා ප්‍රතිපදා. දන්දාගින්නා කින්නේ පෙර ජාතිවල විපස්සනා වඩලා නැහැ. ධර්මාඥානේ විපස්සනා ඥාන වඩලා අඩුයි. ඒ අඩුවෙන් වැඩි නිසා තමයි ප්‍රතිඵලයේ ප්‍රමාද වෙන්නේ. අවුරුදු ගණන්, අවුරුදු 10 ගණන්, දහස් ගණන් නම් ප්‍රයයන් කරනවා. එතකොට දුක්ඛා ප්‍රතිපදා ගංගා විඤ්ඤා පිළිවෙතින් සමහර කෙනෙක් උත්සාහයෙන් මාර්ග ලබයි. ඒක ඵලයේ ප්‍රතිපදාව. දුක්ඛා ප්‍රතිපදා පිප්පා විඤ්ඤා කියන්නේ පෙර ජාතිවල බොහෝම දාන, සීල, සමත භාවනා වඩලා තිබුණා. දාන සීල සමත භාවනා වැඩියෙන් වැඩි නිසා මේ වර්ණ අඩුයි. ඒ වර්ණ කියන අදෝම අඩුයි. අද නිසා මේ අධිගම ලබන කාලයේදී දුක්ඛ ආපත ප්‍රදා වෙනවා. ඒ කියන්නේ දුකේ සීලයේ සමාධියේ ප්‍රඥා වඩන්න වෙනවා. චිත්තා විඤ්ඤාතයේ පූර්ව જાතියේ බහුල වශයෙන් විපස්සනා වඩලා තිබුණා. විපස්සනා ඥාන දිනු කළ තිබුණා පෙර જાතියේ බොහොම ඉහළයි. එහෙම එක්කෝ අධිගම ලබනකොට වහා වහාම සනිත සනිතවම අධිගමයටපත් වෙනවා. ඒකට කියනවා දුක්ඛා ප්‍රතිපදා චිත්තා විඤ්ඤා කියන ප්‍රතිපදාව. තුන්වෙනි එක සුඛා ප්‍රතිපදා ගන්ධා විඤ්ඤා. පූර්ව ජාති වල දාන සීල භාවනා කුසල් බහුලවඩ තිබුණා. දාන සීල සමත භාවනා බහුලව වැඩි අය අධිගම ලබන ආත්මයේදී බොහෝම සැපසේ සිය ගතිනවා. සැපසේ සමත භාවනා වඩනවා. සතතේ පිළිවෙත් පුරනවා. එනිසා පුතා ප්‍රතිපදා. නමුත් පෙර ජාතිවල විපස්සනාවන් ළඟ හරියට. ඒක අධිගමයේ ප්‍රමාදය නිසා දුක්ඛ දුක්ඛාභිඥානේ දන්නාභිඥා වෙනවා. පමාවෙන් අධිගම ලැබෙනවා. මෙන්න තුන්වෙනි ප්‍රතිපදාව. හතරවෙනි ප්‍රතිපදාව තමයි සුඛා ප්‍රතිපදා සිතාභිඥා. පූර්ව ජාතිවල බෞල වශයෙන් දාන සීල භාවනා කුසල් වඩලා තිබුණා. දාන ශීල සමත භාවනා ගොඩක් දියුණුවට වඩලා තිබුණා. විපස්සනා භාවනාත් වඩලා තිබුණා. මේ ධ්‍යානකාරීම පරිපූර්ණ ජීවිත ඇති බැරි අධිගම ලබන ජීවිතයේදී බොහෝම සැපසේ සිය දකිනවා. සැපසේ සමත භාවනා වඩනවා සැපසේ පිළිවෙත් පුරනවා. අධිගමයක් කිසි ප්‍රමාණයක් නැතුව ආවාම අධිගම ලැබෙනවා. ඒක සතර වෙනි ප්‍රතිපදාවයි. දැන් අර මුලින් කියවන්නේ සුද්ධික ශුන්්‍යත ප්‍රතිපද ශුන්්‍යත ඥාන සුද්ධික අපනේක ඥාන කියලා දෙක මේ අතරින් වැඩුණාම 8යි. සුද්ධික වශයෙන් ගත්ත දෙකත් එක 10යි. මෙන්න මේ 10 ආකාරයේ 20කින් වැඩි වෙනවා. ඒ මොනවාද 20 ඉතින් 20 මහා ණය ක්‍රමයේ කියලා. 20 ණය ක්‍රම 20ක් තියෙනවා. මහා ණය ක්‍රම 20ක් තියෙනවා. ඒ මොනවාද ලෝකෝත්තර ඥානම් භාවේති ලෝකුත්තරං මග්ගං භාවේති ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති ලෝකුත්තරං සම්මාපදානං භාවේති ලෝකුත්තරං ඉද්ධිපාදං භාවේති ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති ලෝකුත්තරං බලං භාවේති ලෝකුත්තරං බුද්ධං භාවේති ලෝකුත්තරං සත්‍යං භාවේති ලෝකුත්තරං සමතං භාවේති ලෝකුත්තරං ආහාරං භාවේති ලෝකෝත්තරං කන්දං භාවේති ලෝකෝත්තරං ආයතනං භාවේති ලෝකෝත්තරං ධාතුන් භාවේති ලෝකෝත්තරං කන්දං භාවේති ලෝකෝත්තරං වේදනම් භාවේති ලෝකෝත්තරං පස්සම් භාවේති ලෝකෝත්තරං වේදනම් භාවේති ලෝකෝත්තරං සංඥාම් භාවේති ලෝකෝත්තරං චේතනම් භාවේති ලෝකුත්තරං චිත්තං භාවේති මෙන්න මෙන්න විස්තර තියෙනවා ඔය විසි ආකාරයෙන් අර 10 වැළුණාම 200යි මේ 200 ඊළඟට අධිපති ධර්ම අතරින් වැඩිනොත් 800යි. මොනවාද අධිපති අතරේ ඡණ්ඩාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමර්ශාධිපති කියලා අධිපති ධර්ම හතරක් තියෙනවා. ඒ අතරින් මේ 200 වැඩිනොම 800යි. අධිපති අමීශ්‍රය 200යි මේ 800යි එකතුනම 1000යි. මෙන්න මේක කෙටි ක්‍රමයෙන් දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ඇටියට හඳුන්වනවා. අනිත් මාර්ග ඵල වෙනත් මේ දහස් ආකාරයක් වෙනවා. අභිධර්ම ක්‍රමයේට මේක 60000ක් ආකාර වෙනවා. සෝවාන් මාර්ගයේ 15000කට බෙදෙනවා. සකදාගාම මාර්ගයේ 15000කට අනාගාම මාර්ගයේ 15000කට අරියත් මාර්ගයේ 15000කට කියන 60000කට දෙද. ඒත් මේ 10 අනුම තමයි සිද්ධ වෙන්නේ ඒක විශේෂ විභාගයක් තියෙනවා. ඊළඟට අපි සලකා බලන්න ඕනේ මේ සෝවාන් ඵලය. පත්‍යමින් නිත්‍ය නැති අපේ කුමක්ද කියලා. තින්නම් සංයෝජනානම් පරික්ඛය සෝතාපන්නෝ හෝති. අවිපාක ධම්මෝ නේතෝ සම්බෝධි පරායනෝ මෙන්න මේ කියන ආනිසංසය. තින්නම් සංයෝජනානම් පරික්ඛයා සක්කාදිට්ඨි ඊළඟට පරාමාස විචිකිච්ඡා කියන මේ සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. විත්තානුසය විචිකිච්ඡානුසය කියන අංශය දෙකක් ප්‍රහාණය වෙනවා. තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ කලින් වරට නිවනට ගමන් කරන ශ්‍රෝතසෙට රැසගත්තා. සෝවිත කියන ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක පෙර දාන සීල භාවනාදී කුසල් කිරීමේදී එකම එක චිත්තක්ෂණයක මාර්ගාංගාට යෙදුනේ නැහැ. මාර්ගාංගාට වැඩිම ගන්න එකවර යෙදෙනවා නම් යෙදෙන්නේ හයයි. මධ්‍ය වශයෙන් පහයි අඩු වශයෙන් හතරයි. නමුත් මාර්ගාංග එකවර අතම ලැබෙන්නේ සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ග සිත් ඵල සිත් වල පමණයි. මේ ලෝකෝත්තර මාර්ගාංග අසේකවර පහ වී අවස්ථාවදී කියන සෝතේ කියනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී කියන සෝත කියනවා. සෝත කියන්නේ මහා සාගරයක ගලා යන විශාල ගංගාවට නම. ජල දහදාවට නම. ඒ වගේ අමෘත මහා නිර්වාණ සාගරයක ගමන් කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති මේ ශ්‍රෝතක කලමින් දැකගත් තැනදී කියනවා සෝතාපට්ටි ඵලය සෝතාපට්ටි මග්ගේ සෝතාපට්ටි ඵලය කිය. එනිසා සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ කවදාකවත් දුකේට වැටෙන්නේ සංජීව කාල සූත්‍ර සංඝාත බෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීසිකන අතමාරයකට යන්නේ නැහැ. 128ක් වූ ඔසුපත් නරකට යන්නේ නැහැ. තිරිසන් අපායට යන්නේ නැහැ. කාලසන්නික, නිජාමසන්නික, කුත්තිපාසක, පරදත්තෝපජීවී ප්‍රේත විශේෂකට වැටෙන්නේ නැහැ. ලෝකාන්තරික නරකයට යන්නේ නැහැ. මනුෂ්‍ය ලෝක උපතක් අන්න ගොල්ලෝ බිහිනේ උම්මාත්තක මන්න බුද්ධික වැනි අංග විකල වැනි අභාවය නේ. දුකේ දුක්පත් අතරණේක වෙන්නේ අවිනිපාත ධර්මෝක වෙන එකයි. නියතෝ ඒකාන්තයෙන් අරහත්ත්වයට නියත වෙනවා. සම්බෝධි ධනායනෝ ආත්ම හතක් ඇතුළතදී ඉතිරි මාර්ගඵල සියල්ල සපුරාගෙන අමා මහ නිවනටපත් වෙන්නේ කියලා. මෙන්න මේක නිසා සෝවාන් ඵලයේ මේ තරම් ශ්‍රේෂ්ඨයි. ඔය සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ලබා ගන්නා නම් ඒ ලබා ගන්න ක්‍රමයේ තමයි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියලා දෙන්නේ. ඒ සම්බන්ධ දිග විස්තරයක් අප මෙතෙන්දි කියන්න ගියොත් කාලය වැඩි වෙනවා. දැන් අපි සලකා බලමු මේ සෝවාන් ආර් මාර්ගයේ ඵලය ලබාගත්තේ ආර්යයන් වහන්සේලාගේ පෙළේ ආර්යයන් වහන්සේලා අට නමක් ඉන්නවා. ඒ ආර්යයන් වහන්සේලා අට නම 108 නමක් බාටත් පත් වෙනවා. ඒ කොහොමද? ආර්යයන් වහන්සේලා 108 නමක් වෙන්නේ රත්න සූත්‍රාන්ත දේශනාවේ තියෙනවානේ. පස්වෙනි ගාථාව පස්වෙනි ගාථාවේ තියෙනවා "යේ පුද්ගලා අත්තසතම් ප්‍රසත්තා චත්තානි ඒකානි යුගානි හොಂತಿ" "තේ දක්ඛිනියා සුගතස්ස ශාවකායේ තේ සුදින්නානි මා අපලානි" අත්තසතම් ප්‍රසත්තා කියලා වචනයක් තියෙනවා. 108ක් බාට මේ ආර්යයන් වහන්සේලාපත් වෙනවා. කොහොමද 108 නමක් වෙන්නේ? සෝවාන් ආර්යයන් වහන්සේලා ඉන් පහළ වෙනවා 12 නමක්. සතරදාගාමී වහන්සේලා 12 නමක්. අනාගාමී වහන්සේලා 24 නමක්. රහතන් වහන්සේලා දෙනමක්. මාර්ගස්යන් වහන්සේලා 4 නමයි 54යි. ඒ 54 ශ්‍රද්ධා ධුරය ප්‍රඥා ධුර දෙකින් වැඩි වුණාම 108යි. එම් ලෝකෝත්තර මාර්ගඵලම උතුමන්ගේ කියනවා ශීර්ෂ දෙකක්. ඒ වගේම දුර දෙකක්, අභිනිවේෂ දෙකක්. තීර්ථ දෙක කීවේ රහත් වීමේ සිරස්තල දෙකක් තියෙනවා. රහත් වීමේ සිරස්තල දෙකෙන් එකක් තමයි උබතෝ භාග විමුක්ත. අනික පඤ්ඤා විමුක්ත. සියලු රහතන් වහන්සේලා මේ තීර්ථ දෙකෙන් එකකට අයිති වෙනවා. උබතෝ භාග විමුක්ත කියන්නේ අෂ්ඨ සමාපත්තිලාභී රහතන් වහන්සේ. පඤ්ඤා විමුක්ත කියන්නේ අෂ්ඨ සමාපatti නොලැබූ රහතන් වහන්සේ. දෙවදකයි කියන්නේ මේ රහත් වෙන මාර්ගඵලව උතුමන්ගේ පිළිමේ ප්‍රධාන ධර්මතා දෙකක් තියෙනවා. දුරේ කියන්නේ ප්‍රධාන ධර්මතා. දුරේ කියලා අපි කියනවා වේගාට නම. ඒ වේගා වාගේ තමයි මේ දුර දෙක. සද්ධා දුරය ප්‍රඥා දුරය. එනේ සද්ධා මුල් කොටගෙන භාවනා වඩා මඟපණ ලබනවා. කෙලෙස් ප්‍රඥා මුල් කොටගෙන භාවනා වඩා මඟපණ ලබනවා. ඊළඟට අභිනිවේක දෙකක් තියෙනවා. සමථාදි නිමේෂ විපස්සනාදි නිමේෂ කියලා. සමථාදි නිමේෂ කියන්නේ සමථ භාවනා වඩා අස සමාපත්තිලාභීව අධිගම ලබන. මේ සමථාදි නිමේෂ. විපස්සනාදි නිමේෂ සුද්ධ විපස්සනාවෙන් පටන් ගෙනෝ සමථ වශයෙන් රූපඥාන ලබාගෙන හෝ සාස්තින මාර්ගඵල ලබන. මේ විපස්සනාදි නිමේෂ. එයින් අර මුලින් සඳහන් කළ 54 දෙනා දුර දෙකින් වැඩි වුණාම ඒක ඡාත වෙනවා. කොහොමද සෝවාන් ආර්යයන් වහන්සේලා දොළොස් නමක් වෙන්නේ? සෝවාන් ආර්යයන් වහන්සේලා දොළොස් නමක් වන්නේ මෙහෙමයි. සෝවාන් ආර්යයන් වහන්සේලා ප්‍රථම කොට තුන් නමක් ඉන්නවා. ඒක දීගී කෝලං කෝල සත්තක් පත්තු පරමකේ. ඒක දීගී කියන්නේ සෝවාන් වෙලා එක ආත්මයක් ඇතුළතදී අරහත්ත්වයටපත් වෙනවා. මේ ජීවිතයේ සෝවාන් වෙනවා නම් ඊළඟ එක ජීවිතයකදී අරහත්ත්වයටපත් වෙනවා ඒකාන්තයෙන්. උනාසට කියන ඒකදී කියන්නේ. පෝලන් පෝල කියන්නේ එක ආත්මයක් නෙවෙයි ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් තියෙනවා. ඔය අවස්ථාවේදී rahat වෙනවා. එවැනි කුමන්නේ කියනවා පෝලන් පෝල සෝවාන් ආර්යයන් වහන්සේ. සාසනයේ තියෙන ආත්ම හතක්ම දීලා rahat වෙනවා. උනාසට කියන සත්‍යස්කත්ව පරමිතිය. දිනිකාර මහ රජුගේ දිනිකාර මහ රජුගේ අදිස්ථානයක් කරගත්තා චාතුරු මහා රාජික දිව්‍ය ලෝකේන ආත්ම හතක් ඉඳලා රහත් වෙන්න ඕනේ කියලා. දැන් චාතුරු මහා රාජිකේන ජනවසබ නම් ඉන්දිය රාජ්‍යය කියලා. ඒ නිකුමන් ලිඛන සත්‍යක් අතු පරම. දැන් ওই තුන් දෙන ප්‍රතිපදා හතරෙන් වැඩි වෙනවා. සුඛා ප්‍රතිපදා ධම්මා විඤ්ඤා සුඛාපටිපදා චිත්තාදීඤ්ඤා දුක්ඛාපටිපදා ධම්මාදීඤ්ඤා දුක්ඛාපටිපදා චිත්තාදීඤ්ඤා ඔය කියන්නේ අතට වැඩි වෙනවා. එතකොට දොළොස් නමයි යොමු සෝවාන් ආර්යයන් වහන්සේ. සකදාගාමීන් වහන්සේලා දොළොස් නම වන්නේ මෙහෙමයි. මනුෂ්‍ය ලෝකයයි ජීව ලෝක හයයි කියන්නේ කාමසුගති භූමියේදී යම් කෙනෙක් සකදාගාමන කාමාවචර සකදාගාමි. සූපාත්ම බ්‍රහ්ම ලෝකවල 10ක් තියෙනවා අධිගම ලබන්න පුළුවන් ඒක නසන්නතලියයි සුද්ධාවාස ප්‍රායි ඇර ඉතිරි 10යේදී සෝවාන් වුණා නම් මේ සකදාගාමී නම් උනාසරි කියනවා රූපාතර සකදාගාමී අරූප භූමියේදී සකදාගාමී වුණා නම් අරූපාතර සකදාගාමී කියලා ඔන්න තුනට බෙදුවා ඔය තුන අර මුලින් සදාතල ප්‍රතිපදා හතරෙන් වැඩි වුණාම 12 නමක් වෙනවා දැන් සෝවාන් සකදාගාමි දෙපිරිසම 24 නමක්. අනාගාමීන් වහන්සේලා 24 නමක් කියනවා. අනාගාමීන් වහන්සේලා 24 නමක් පන්නේ මෙහෙමයි. මනුලෝකයේ දෙව්ලෝකයේ අනාගාමීලා සුද්ධාවාසයට යනවනේ. සුද්ධාවාස පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී අකනිට කියලා. එයින් අවිහ බමතලේ අනාගාමීන් වහන්සේලා පස් නමක් ලැබෙනවා. අතප්පේත් ප්‍රශ්නමයි සුදස්සේත් ප්‍රශ්නමයි සුදස්සේත් ප්‍රශ්නමයි අර්ථලිතාවේ හතර නමයි කොහොමද මේ ප්‍රශ්නම බැගින් ලැබුණේ අන්තරා පරිනිබ්බායේ උස නමයි උපාච්‍ය පරිනිබ්බායේ දෙනමයි අසංකාර පරිනිබ්බායේ තුනයි සසංකාර පරිනිබ්බායේ හතරයි බුද්ධං සෝත අසනසගාමී පහයි එයින් අන්තරා පරිනිබ්බායේ කිව්වේ අපි කියමු පළමුවෙනි සුද්ධාවාස බඹතලේ කල්ප 1000යි කියලා. කල්ප 10න් 500ක් ගෙවෙන්නේ ෂද තරක් වෙනවා නම් අන්තරා පරිනිබ්බායි. 500 ගෙවිලා 14ට රහත් වෙනවා නම් උපහාස පරිනිබ්බායි. උත්සාහ නොගෙන රහත් වෙනකොට අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනකොට සසංකාර පරිනිබ්බායි. බුද්ධං සෝතාපනිත්‍යගාමි කියන්නේ අවිය ගමතලයේදී රහත් නොවි ඉහළට ඉහළට ගියලා උත්තරීතාවදී රහත් වෙනවා. ඒ නිසා බුද්ධං සෝතාපනිත්‍යගාමි මෙන්න පස් දෙනා. ඔය විදිහට අවිය අතප්ප සුදස්ස සුදස්සී කියන හතරේ පත්නම පත්නම බැගින් අනාගාමී වහන්සේලා 29යි. සුද්ධාවාසයේදී අන්තරාපරිනිබ්බායේ උපාච්‍ය පරිනිබ්බාය, අසංකාර පරිනිබ්බාය, සසංකාර පරිනිබ්බාය අතර නම ඉන්නේ. ඒකට 24යි. මෙන්න මේ දෙයට අනාගාමීන් වහන්සේලා 24 නමයි, සෝවාන් සතරදාගාමී 24 නමයි 48යි. අත් සමාපතිලාදී රහතන් වහන්සේ පං උගතෝ භාග විමුක්ත ඊළඟට අත් සමාපති නොලබෝ රහතන් වහන්සේ පඤ්ඤා විමුක්ත කර දෙනමයි මේ 47යි දෙනමයි 50යි මේ කිව්වේ ඵලලාභයෙන් වහන්සේලා. ඊළඟ මාර්ගස්ස සතර දෙනා ඉන්නවානේ. සෝවාන් මාර්ගස්ස එක නමයි, සකදාගාම මාර්ගස්ස එක නමයි, අනාගාම මාර්ගස්ස එක නමයි, අරිහත් මාර්ගස්ස එක නමයි, හතරයි 54යි. මේ ශ්‍රද්ධා ගුණයෙන් 54යි, ප්‍රඥා ගුණයෙන් 54යි, 108යි. මෙන්න මේ පුද්ගල ආත්ම සතන් ප්‍රසත්තා කියන වචනේ තේරුම 108 වදාරුන් ආර්යයන් වහන්සේලා. මේ එකතු අටවාදාරුන් ආර්යයන් වහන්සේලා තවත් බෙදීගෙන යනවා නම් වශයෙන් හතකට. මේවත් අපි දැනගෙන තියෙන්න ඕන අපි යන ඉලක්ක වලින් එකක එකකට අහු වෙනවානේ. තම තමා නිවන් දැකීම යම් විදියකින් ඒ නිවන් දැකන ආකාරයෙන් නම් වලින් කියවෙනවා. එතන සඳහන් වෙනවා ආර්යයන් වහන්සේලා හත් නම. උබතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කාය ශක්ති, දිට්ඨි පස්ස, සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී කියේ. මෙන්න සදා අතකින් කියේ. උබතෝ භාග විමුක්තේ පඤ්ඤා විමුක්තේ කාය ශක්ති දෙක්කේ ප්‍රත්‍ය සද්ධා විමුක්තේ ධම්මානුසාරී පඤ්ඤේ සද්ධානුසාරී ඒ කොහොමද බෙදෙන්නේ? උබතෝ භාග විමුක්ත කියන මුලින් සඳහන් කළානේ අෂ්ඨ සමාප්‍රතිලාභී රහතන් වහන්සේ කියලා. ඒ අෂ්ඨ සමාප්‍රතිලාභී රහතන් වහන්සේ පළමුවෙන් රූප ලෝකෙන් නැත්තම් රූප ධර්මයෙන් ඉවත් වුණා දෙවෙනුව නාමස්කන්ධයෙන් ඉවත් වුණා ඒක උගතෝ භාව විමුක්තයි ඒ උගතෝ භාව විමුක්ත රහතන් වහන්සේලා කොටස් පහකට අයිති වෙනවා සමහර කෙනෙක් අරූප සමාපatti පළවෙනි එක වදලා නැත්නම් පළවෙනි එකෙන් පළවෙනි එකට සමය දීලා ඒ පාදක කරගෙන සහත් වෙනවා එතකොට එක නමයි. දෙවෙනි සමාපත්තියේ ප්‍රාදේය කරගෙන ගහක් වෙනවා තුන් දෙකයි. තුන්වෙනි සමාපත්තියේ ප්‍රාදේය කරගෙන ගහක් වෙනවා තුනයි. හතරවෙනි සමාපත්තියේ ප්‍රාදේය කරගෙන ගහක් වෙනවා හතරයි. විරෝධ සමාපත්තියේ සමාදෙලා ඒ නැගිටලා රහත් වෙනවා පහයි. ගොමු පුත්‍ර භාගික මුත්‍ත රහතන් වහන්සේලා පස් නමක් වැඩේ. ඊළඟ පඤ්ඤා විමුක්ත. පඤ්ඤා විමුක්ත කියන්නේ සනිකර විපස්සනා වඩලා රහත් වෙනවා. ඒක නමයි. රූපාශ්‍රය ප්‍රථම ඥානයේ සමවැදී එයින් නැගී ඥානයේ මාර්ගඵල ලබන රහත් වෙනවා. ඒක නමයි. දෙතිය ඥානයේ එක නමයි. තෘතිය ඥානයේ එක නමයි. චතුර්ථ ඥානයේ එක නමයි කියලා ඒකට එතන ප්‍රශ්නමක් වෙනවා. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලාගේ පෙරේර ප්‍රශ්නමක් වුණා. කාය ශක්තියේදී යම් කිසි කෙනෙක් අෂ්ට සමාපatti ලාභීව සෝවාන් ඵලයට සතරදාගාමි මාර්ගයට ඵලයට අනාගාමි මාර්ගයට ඵලයට අරිහත් මාර්ගයටපත් වෙනවා. මේ අෂ්ට සමාපatti ලාභී සෝවාන් ඵලස්යාගේ සිට අරිහත් මාර්ගස්යා දක්වා ඉන්නා මෙතන සත් 6 දෙනෙක් මේ 6 දෙනා වහන්සේට කියන ආකාශාති කියනවා. ඊළඟට දික්තිපත්ති කියන්නේ දික්තිපත්ති කියන්නේ අෂ්ට සමාපatti නොලබා අෂ්ට සමාපatti නොලබා සෝවාන් ඵලය, සකදාගාමී මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය, අරියත් මාර්ගයේ කියන අවස්ථා හයටපත් වෙනවා. අෂ්ට සමාපatti නොලබෝ බැවින් උනාසලේ කියන දික්කීප්පත්ති කියලා. ඊළඟ ශ්‍රද්ධා විමුක්ත. ශ්‍රද්ධා විමුක්ත කියන්නේ අර වගේම සෝවා මේ ශ්‍රද්ධා මුල් කොටගෙන සද්ධා මුල් කොටගෙන අධිගම ලබනවා සෝවාන් පලස්ස සකදාගාමි මාර්ගස්ත පලස්ස අනාගාමී මාර්ගස්ත පලස්ස අරියත් මාර්ගස්ත කියන හය අවස්ථාවේදී සද්ධා විමුක්ත ඊළඟ ධම්මානුසාරී කිව්වේ යම් කිසි කෙනෙක් ප්‍රඥාව දුරේ කරගෙන ප්‍රඥා ප්‍රදාන කරගෙන භාවනා වඩනවා සමහර විට අත් සමාපatti ලාභී සමාජ සමාපatti නොලාභී එසේ නම් ප්‍රඥාව දුරේ කරගෙන සෝවාන් මාර්ගයටපත් වීම ධම්මානුසාරී ප්‍රඥේ සද්ධාව මුල් කොටගෙන නම් සද්ධානුසාරී ප්‍රඥා මුල් කොටගෙන ධම්මානුසාරී සද්ධා මුල් කොටගෙන සද්ධානුසාරී එතකොට දැන් ආයමත් මේක බෙදලා බලමු අස්ස සමාපatti ලාභීව ප්‍රඥාව දුරේ කරගෙන සෝවාන් මාර්ගයටපත් වෙනකොට ධම්මානුසාරී ඉතිරි හය අවස්ථාවේදී කාය ශක්තිය සාත් මාර්ග ඵලයේදී ඔබ සෝභාග විමුක්තේ සමහරේ තස් සමාපatti ලබා නොගෙන රූපාද සමාපatti ලබාගෙනත් නොලබාගෙනත් ප්‍රඥා මුල්කොට යන්නේ සෝවාන් මාර්ගයට පත් වෙනකොට ශ්‍රද්ධානුසාරී නැඟ අවස්ථා හයේදී දික්තිපත් තාත්තනකොට ප්‍රඥා විමුක්ත ඊළඟ ශ්‍රද්ධා මුල්කොට යන්නේ අත් සමාපත්තිලාභේව සෝවාන් මාර්ගයට පත් වෙනකොට ශ්‍රද්ධානුසාරී ඉතිරි අවස්ථා හයේදී කාය ශක්ති සාතනගත උපතෝ භාග විමුක්තේ අත් සමාපatti නොලබා රූපාත සමාපatti ලබාගෙන හෝ ලබා නොගෙන හෝ සද්ධා මුල් කොටගෙන සෝවාන් වීමේදී සද්ධානුසාරී මෙදවස්ථා හයේදී සද්ධා විමුක්තේ තාස්තනකොට පඤ්ඤා විමුක්තය. මෙන්න මේ අධ්‍යනා වහන්සේගේ ප්‍රභේද හඳුනනකොට 118කට බෙදෙනවා. 118කට බෙදෙනවා. දැන් මෙතකින් මේ සඳහන් කරන්නේ දුනේ බුද්ධ ශාසනයේ තියෙන අධිගමලාභයෙන් මේ ප්‍රභේද රාශියක්. බුද්ධ ශාසනයේ තම අධිගම ලැබෙන වෙන කිසියම් ශාසනයක ලැබෙන්නේ නැහැ. පරිණිවන් බිරිණවන් මාර්ගයේ වැඩේ නෙවෙයි සුභාග්‍යද පරිභාග්‍යතුමා තම දේශනා කළානේ සුබද්දරයේ යම් සතුනක ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ප්‍රථම ශ්‍රමණ, ද්විතීය ශ්‍රමණ, තෘතීය ශ්‍රමණ, චතුර්ථ ශ්‍රමණ කියන හතර ශ්‍රමණයන් වාසයි. මේ බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ ශාසනයේ පමණයි සෝවාන් මාර්ගස්ත්‍යා මාර්ගඵලස්ත්‍යා කියන ප්‍රථම ශ්‍රමණය ලැබෙන්නේ. සකදාගාමරත්ය අතර දෙවෙනි ශ්‍රමණයා ලැබෙන්නේ. අනාගාම මාර්ගස්ස තුන්වෙනි ශ්‍රමණයා ලැබෙන්නේ. අරිහත් මාර්ගස්ස සතරවෙනි ශ්‍රමණයා ලැබෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි කියන එක සඳහන් වෙන්නේ. ඒසා බෞද්ධයන් වශයෙන් අපි පිටරණ සමාදන් වීමේ පතම්මනේ සිදු කරන දාන ශීල භාවනාදී සෑම කුසලයකම පරම ආනිසංස වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ මෙන්න මේ කියන 108 ආර්යයන් වහන්සේලාගේ සංඛ්‍යාත වැටෙන්නේ රාගයෙන් උපත භාගී මුත්ත පඤ්ඤාය මුත්ත ආදී වශයෙන් කියන්නේ සත්‍යයන්ම ආර්යයන් වහන්සේලාගේ සංඛ්‍යාත වැටෙමින් 1500ක් පමණ මේ කෙලෙස් බලමුළුව පරදවලා ක්ලේශ සංග්‍රාමයෙන් ජයග්‍රහණය කරලා අපරාජිත ඒ ආර්ය මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන සාදා ගැනීමයි මේ සෑම කුසලයක් සිදු කරන්නේ. ඒ නිර්වාණ ධාතුව අපි තේරුම් ගන්නට ඕනේ නිර්වාණ ධාතුව කියන්නේ පරමාර්ථ ධර්මයක් සම්මුතියක් නොවේ. උත්පාදිත බංග අවස්ථාවක් නිර්වාණයේ නෑ. නිර්වාණය ගැන මෙන්න මෙහෙම කේවත් සූත්‍රයේ ධාතාවක් සඳහන්ව පවතිනවා. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එක්ක පඨවිත ආපෝ තේජෝ වායෝ නගාදති එත ජීවන්ත රක්ඛන්තේ අනුන්තුලං සුභාසුභං එත්තනාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති මේ ගාථාවෙන් කියන නිර්වාණයේ ස්වභාව රහසය විඥානං මේ සිතටත් විඥානෙ කියන මෙතන විඥානං කියන හිත නෙමෙයි විශේෂ ඥානෙන් දතු උතු සාන්ත නිර්වාණයට විඥානං කියනවා කුමන්ද විශිෂ්ඨාඥානයේදී විය. සෝවාන් ආදී මාර්ගඥාන ඵලඥාන මේවා තමයි විශිෂ්ඨාඥාන. මේ ඥාන වලින් අරමුණු කරගන්නා බැවින් නිර්වාණය විඥාන. අනිදස්සන නැහැට තේන්නති සාන්ත ස්වභාවයක් නිර්වාණය. අනිදස්සන සම්බතෝපබම් හැම පැත්තෙම දිලිසෙනවා. හැම පැත්තෙම බබලනවා නිර්වාණය බොහොම සුවිසුද්ධයි. ශාස්ත්‍රයේ තේරුමක් තියෙනවා හැම පැත්තෙන් බලින්න පුළුවන් ප්‍රොටෝකෝල්වා කියන පොකුණක් වාගේ මේ ආකාරයෙන් මේ නිර්වාණයට බහ ගන්න පුළුවන්. සමත භාවනා අතරියක් වෙනවා සමත භාවනා අතරියෙන් කොයි එකකින් ගියත් මොකට යන්න පුළුවන්. විපස්සනා භාවනා රාශියක් තියෙනවා ඒකේ විපස්සනා දොරටුවෙන් යන්න පුළුවන්. සමත භාවනාවෙන් ගිල විපස්සනාට වැටලා තමයි නිවන් දකින්නේ. ඒසා ආත්මයෙන් වැට ගන්න පුළුවන් තමයි ආත්පසින් දිලෙතන දබැලෙන සුළු ස්වභාවයක් නිසා සම්බතෝ භව අනන්ත නිර්වාණයේ කෙලවරක් නෑ පෙන්වන්නේ මේ නගර දිශාව මේ බටහිර දකුණු උතුර අනු දිශා ආදි වශයෙන් පෙන්වන්න බෑ මුලක් අගක් පෙන්වන්න බෑ නිර්වාණය එතරම් නිර්වාණයේ කෙන සාන්ත ස්වභාවයේ කෙලවරක් නැති අසංකත ධර්මයක් එත්ත පඨිනේක ආපෝතේ යෝවා යෝන ගාදති ඒ මේ නිර්වාණ ධාතුවේ මහ පොළොවක්ද නැහැ. ජලාශයක්ද නැහැ. ගින්දරක්ද නැහැ. සුලඟක්ද නැහැ. මේ සත්‍ය මහා ධාතුන්ගේ සම්පූර්ණ තොරයි. උත ජීවන්ත රක්ෂාන්ත අනුන් තුලන් සුභා සුභා. නිර්වාණයේ දිග බවකුත් නැහැ, කෙටි බවකුත් නැහැ. රාගීම කුඩා බවකුත් නැහැ, ස්ථූල බවකුත් නැහැ. ස්වභාව ලක්ෂණ වශයෙන් මේ ස්වરૂපයේ ලක්ෂණ බවකුත් නැහැ ආලක්ෂණ බවකුත් නැහැ සුභාසුභතාවක් එයි නැහැ විඥානස්ස නිරෝධේන හේතු එතනාමන්ත රූපංච අසේතං උපරුද්ධති මේ චිත්තචෛතසිකේ නාම ධර්මත් අසල විෂයාකාරයෙන් රූප ධර්මත් මේ සියල්ලම නිර්වාණ ධාතුවේ නිරුද්ධ වෙනවා නාම නිරෝධේ රූප නිරෝධේ නිරුද්ධ වෙනවා විඥානස්ස නිරෝධේන හේතු එතං උපරුද්ධති තා බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධියයි පැතු බෝධියකින් නිවන ආબોධ කරගෙන ආශාස්කාර ඇතිකා චිත්ත පාවිච්චි කරමින් නැත්නම් චිත්තචෛතසික රූප ධර්මයන් පරිහරණය කරමින් ස්කන්ධ පරිහරණය කරමින් ඉඳන යම් වෙලාවක චිත්ත පරම්පරාවේ අවසානයක් දකින. මෙන්න මේ අවසානයේ තියෙනවා චරිතක චිත්තය කියන්නේ. චරිතක චිත්තය කියන්නේ තාත්ලා පින්වන් පාන චිතයයි. ඒ පින්වන් පාන චිතේ නිරගුණයන් පස්සේ අනුපාදිතේස පරිනිර්වාණයටපත් වුණා වේ. ජීවත්ව සිටින්නේ සෞපාදිතේස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන හිටිය පින්වීමෙන් අනුපාදිතේස නිර්වාණ ධාතුවටපත් වෙනවා. මෙන්න මේ විදිහට නිසා සරුවක්යන් වහන්සේ විරාගානුපස්සන, නිරෝධානුපස්සන දේශනාවලදී පහදා දී කියනවා ඒකං සංකම් හේතං පනීතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්බූපදිපත් නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණං තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං සම්බ සංඛාර සමතෝ එකොළොස් මහා දින්‍යකින් බැරි බැරි බැරි බැරි තේන මේ සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමට වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි සම්බ සංඛාර සමතෝ සබ්බෝපදී ප්‍රතිනිස්සග්ගෝ ඛණ්ඩෝපදී පිලේශෝපදී අභිසංස්කාරෝපදී කාමෝපදී කියන මේ උපදී ධර්මයන්ගේ සම්පූර්ණයෙන් අත්හැරීම වන නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. සංඝත්තයෝ එවැගේම සති අපවදාරුන් තෘෂ්ණාවගේ ඡේමීම නම් වූ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. විරාගෝ සියලු සංස්කාර අරමුණෙන් තොර වූ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. නිරෝධෝ සියලු සංස්කාර ධර්මයන්ගේ නිරෝධයෙන් නිර්වාණය සාන්ත ප්‍රණීත කියලා විරාගානුපස්සන නිරෝධානුපස්සන භාවනා කමඨාවේදී දේශනා කොට වදාළේ. තවත් තැනකදී දේශනා කරන යාවතා භික්ඛවේ ධම්මා විරාගෝ තේසං වග්ගමස්සායති යදිදම් මද නිම්මදනෝ පිපාසුනෝ ආලේ සමුග්ගාතෝ වත්තුපච්ඡේදෝ සංඝාතෝ විරාගෝ නිරෝධෝ නිබ්බානති. ඒ කියන්නේ ලෝකේ යම්තා ධර්ම ස්වභාවයන් ඇතොත් ඒ ධර්ම ස්වභාවයන් අතුරින් විරාග සංඛ්‍යාත නිර්වාණ ධාතුව ශ්‍රේෂ්ඨයි. ඒ කොයිදිය නිර්වාණ ධාතුවක්ද? මද නිම්මද නෝ විදසේ මේ විෂයත් වදාරු මද සල්පදුවන්නා වූ නිර්වාණ ධාතුවයි. විපාක විනයෝ එකට අටවදාරුන් තෘෂ්ණා විපාකය සල්පදුවන නිර්වාණයයි. ආමේ සමුද්දාතෝ එකට අටවදාන තෘෂ්ණා ආලය නසන සත්‍යයක් නිර්වාණ කාසේ ශාන්තය ප්‍රණීතයි වත්තුපච්චේ දෝ කර්ම වාක්‍ය කිලේශ වාක්‍ය විපාක වාක්‍ය කියලා සංසාර වාක්‍ය තුනක් තියෙනවා මේ සංසාර වාක්‍ය කියන්නේ සංසාර රෝධ තුනක් ඒ මේ රෝධ තුන තමයි මේ සතර විතර භ්‍රමණය වෙන්නේ කම්ම වාක්‍ය කියන්නේ කර්ම සම්භාරයක් විතර කරකෙනවා කිලේශ වාක්‍ය කියන්නේ කිලේශ රාගයක් විතර කරකෙනවා විපාක වාක්‍යගෙන විපාක ධර්ම රාශියක් කරකෙනවා. මේ චරිත චරිතයේ චරිත චරිතයේ හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා වූ මේ ත්‍රිවිධ භවයේ රසය මේක සිඳන අවස්ථාවක් වෙනවා. අන්නේ සිඳන අවස්ථාවට තමයි මෙතන සඳහන් වෙන්නේ වත්තුපච්ඡේදෝ සංසාර වත්තේවා සංසාර රෝධේ සංසාර චක්‍රේ භව චක්‍රේ සිඳීම වෙනවා නිර්වාණ ධාතුවටපත් වීමේ එවාගේම වත්තුපච්ඡේදෝ සංනත්තයෝ එකට වැඩමින් කෘෂ්ණාවසය වෙනවා. විරාගෝ විරාග වෙනවා, නිරෝධෝ නිරෝධ වෙනවා. මෙන්න මේ මේ ලක්ෂණ ඇති නිර්වාණ ධාතුව ධර්මයන් අතරින් අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි. දැන් අපි සලකා බලමු යම් කිසි අරමුණක් අරමුණු කරගෙන දාන සීල භාවනා කුසල් කරයි. මේ මේ දාන සීල භාවනා කුසල් අතරින් තම තමාගේ සිතේ යම් පමණ ප්‍රඥාව දෙනවා නම් ඒ ප්‍රඥාවේ පමණට කුසලයේ මහත්ඵල වෙනවා මහා අනිසංස වෙනවා. දාන වස්තුව නිසා නෙමෙයි, පුජ්‍යලයන් නිසා නෙමෙයි, දේ වස්තුව නිසා නෙමෙයි කුසලයේ මහත්ඵල වන්නේ යොදන ප්‍රඥාව අනුවයි. ප්‍රඥාව අනුව කුසල් කිරීමේ ක්‍රම 10ක් සඳහන් වෙනවා. ඒක දැන් විස්තර කරන්න අපි කාල ගන්නේ නැහැ. අපි සලකා බලමු එකක් දෙකක් බුදුගුණ සත්‍යයනා කරමින් බුදුගුණ මෙනෙහි කරමින් කුසල් කරනකොට අන්න ඥාන සම්ප්‍රයුක්තයි. ධාම්මගුණ සගුණ මෙනෙහි කරමින් කුසල් කරනකොට මෙන්න ඥාන සම්ප්‍රයුක්තයි. ඒ වාගේ දැන් මේ විශාල පිරිස එක්වාසය වෙලා දවස් හතක් තිස්සේ අප්‍රමාණ විදියට පින්කම් රාශියක් සිදු කළා. දවස් හතක් පුරාම භාවනාව යෙදුණා. කාලසටහන කනුව දයාවන් භාවනා කළා. එයින් තමාගේ සිතේ ප්‍රඥාව දියුණු කරගත්තා. එවාගේ මේ ධර්මශාලා නැත්නම් වන්නගිල සංස්කාර ප්‍රතිසංස්කරණය කිරීම ආසනශාලා ප්‍රතිසංස්කරණය කිරීම පාරවල් හැදීම කුඩසෙන්සුන් හැදීම වැසිකිලි හැදීම උදේ දවල් දානෝපස්ථාන බුද්ධෝපස්ථාන විහාර කර්මාන්ත කරණීම එකක් එකක් ගානේ තම තමාගේ සිතේ නුවණ වඩමින් තමයි මේ තෙන්කම් වල යෙදෙන්නේ මේ නුවණ වඩමින් කරන පින්කමේ අවසාන භාගයේදී මම හිතනවා මේ 89ක් තරම් සංගපරික වඩාමින් දුවාගෙන මහා දානෝපස්ථානය සිද්ධ කළා. ඒ දානෝපස්ථාන කරන වෙලාවේ තමන්ගේ සිතේ වැඩෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රඥාව. මේ ප්‍රඥාවට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය. මේ පින්කම කරන්නේ කරන්නේ හිතේ උනන්දු ඇති කළා වූ ඊතර්කයේ හිතන සම්මා සංකල්ප පින්කම කිරීමේදී නූපන් අකුසල් නූපදවමින් උපන් අකුසල් යටපත් කරමින් නූපන් කුසල් උපදවමින් උපන් කුසල් වැඩි වර්ධනය කරමින් වීර්ය පහළ වන සම්මා වායාම කුසල ඥාන යෙදෙන යෙදෙන වාරයක් ආනේ කාය කිහියෙන් හැතරෙව්වා සිතේ සොම්නත හිතේ කිහියෙන් හැතරෙව්වා කුසල් සිත කිහියෙන් හැතරෙව්වා කුසල ඥානයේ කිහියෙන් හැතරෙව්වා සම්මා මේ සම්මා සතියේ ජාන් සිතක් සිතාගාමයේ කුසල චිත්තස්ස ඒකාග්‍රතාව පහළවන සම්මා සමාධිය. මේ වෙනුවෙන් කළ කතාවන් වචනයන් මුසාවාදයෙන් තොර වචන, හේලමෙන් තොර වචන, පරිසුභාසයෙන් තොර වචන, හිස්භාසයෙන් තොර වචන වූ බැවින් සම්මා වාචා. ඉන්කමේදී කාය හැසිරීමේදී ප්‍රාණඝාතයෙන් තොරව, අගින්නාදානයෙන් තොරව, මිත්‍යාචාරයෙන් තොරව කුසල චිතෙන් ක්‍රියා කිරීම නිසා සම්මා සම්මන්තේ ජීවත් වෙන මේ හුස්ම ගැනීම තමා පිරිසිදු සිතින් කළ බැවින් සම්මා ආජීව. නිසා මේ කාලය තුලදී අපි දාන, සීල, භාවනාදී වශයෙන් හා ගොඩනැගිලි දිටියෙන් විහාර කර්මාන්ත පාරවල් හැදීම්, රැකිතිලි හැදීම් මේ ආකාරයෙන් ධන පුස්තක පරිත්‍යාගයෙන් අධේදානදී මාදී හැම කටයුත්තකදීම අපි සිද්ධ කළ තියෙන්නේ මෙන්න මේ මාර්ගාංගාත සිතේ වර්ධනය කර ගැනීමයි. මාර්ගාංගාත වැඩනකොට යෙදෙන්නා වූ සතිය සතිපට්ඨාන නමින් හතරකට බෙදෙනවා. එයගෙන වීර්යය සම්‍යක් ප්‍රදාන නමින් හතරකට බෙදෙනවා. එවාගෙම වීර්යයම විරි ඉද්ධිපාද බාටපත් වෙනවා. කුසල් කීමේ ඕනෑකම සංදීර්ඝපාද බාටපත් වෙනවා. කුසල් සිත චිත්තේද්ධිපාද වේදනා කුසල නුවණ විමාංශේද්ධිපාද වේදනා. එවාගෙම කුසල් සිත පාදවන සද්ධාව සද්ධා ඉන්ද්‍රියයි ඒ සඳහා යෙදෙන වීර්යය විරි ඉන්ද්‍රියයි කුසල් සිත ප්‍රතිසිරියේ විස්සති ඉන්ද්‍රියයි කුසල් අරමුණේ එකඟත්වයේ සමාධි ඉන්ද්‍රියයි කුසල් අරමුණේ නුවණ ප්‍රඥා ඉන්ද්‍රියයි අස්සද්ධාමි යතනවන සද්ධාව සද්ධා බලයයි විකුසීතකලේ යට නොවන වීර්ය විරිය බලයයි ත්‍රිමුලාමි යට නොවන සිහිය සති බලයයි බුද්ධත්වයේ යට නොවන එකඟත්වයේ සම්මා සමාධි බලයයි එවාගෙම අවිද්‍යාව යට නොවන ප්‍රඥා ප්‍රඥා බලයන් මේ කොහොම මේ සිතේ පහළ වුණා. නිවන් ප්‍රකාශල පිනක් ගමින් මෙහෙතුනා වූ සතිය සති සම්බොධ්‍යංගයයි නුවණ ධම්මිතේ සම්බොධ්‍යංගයයි විරිය විරිය සම්බොධ්‍යංගයයි කුසල ප්‍රීතිය ප්‍රීති සම්බොධ්‍යංගයයි රාගයෙන් කාය ප්‍රසන්දි චිත්ත ප්‍රසන්දි දේක ප්‍රසන්දි සම්බොධ්‍යංගයයි විචේතංගත්තේ සමාධි සම්බොධ්‍යංගයයි ප්‍රේමනාප දේ දැනවත් ඇලෙන්නේ නැතුව පැවතීම උපේක්ෂා සම්බොධ්‍යංගයයි. දැන් මේ පින්කම් තුලින් අපි සිද්ධ කරලා තියෙන එසේ මෙසේ සුළුපටු දෙයක් නෙමෙයි. මේ රාග බෝධිය දක්වා, පසේ බෝධිය දක්වා, සම්මා සම්බෝධිය දක්වා යන්නේ බෝධිපාක්ෂික ධර්ම 37ක් ආර්ය අෂ්ටාංග මාර්ග තීර්ථයෙන් මුදුන්පත් කර ගැනීමයි සිද්ධ කළ තියෙන්නේ. එතකොට මේ ධර්ම සත්‍ය අපට යම් දාසක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ඵලඥාන ගෙදෙන්නීමට සමත් වේ. එපමණක් නෙමෙයි. ඒ අනාගතයේ නෙමෙයි අදාළම මෙහි සත්‍ය අප දැක ගන්න. දැන් මේක කුසල ජවන් සිතක් සිතක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ පැතිවේ. කල්ප කෝටි ගණන් සංසාරේ පැතිවීම දුක්ඛ සත්‍ය අවබෝධ වීමයි. කල්ප කෝටි ගණන් සංසාරයේ පැතිවීම සිදු වෙන්නේ ඒ සා දීර්ඝාය පවත්වාගෙන යන්න තියෙන ක්ලේශ ධර්මයන් පැති කර ගැනීමයි. ඒකට කියනවා සමුදය සත්‍ය අවබෝධය. කල්ප කෝටි ගණන් ඈත ගිහින් අවබෝධ කරගන්න තියෙන නිර්වාණ ධාතුව අපට සමීප වෙනවා. ඒක නිරෝධ සත්‍ය අවබෝධයයි. එවානේ බුද්ධෝත්පාද කාලයකම කරගත් වූ විතුවන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ චිත්තක්ෂණයක් ගානේ වැඩිම මාර්ග මේ සත්‍ය අවබෝධයයි. ඒකාපේ චිත්තක්ෂණයක් ගානේ සිදු කළ දෙන්නේ අසංකේය වාරයක් මේ දාන ආදී කුසල් කරන සෝවාන් වෙන්නේ එයින් එක අවස්ථාවක් අත් සම්පූර්ණ කර ගැනීමෙන් අපි සෝවාන් ආදී මාර්ගඵල නිවනට සමීප වුණා සමීප වීමයි සිද්ධ වුණේ කියන සතුටින් මුතු කරන්නේ. එතකොට මේ විදිහේ මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම හේතු වන කල්යාණ මිත්‍රයේ ගුරු පූජාවක් වශයෙන් අද්දාසක් වුණා මේ සිද්ධ කරගත්ත පින්කම් පෙළ දැන් අපි ආවර්ජනා කරන්න ඕනේ.